ආකාසත්තා චුම්මඨා දේවා නාග මෛතික පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරමරකන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මඨා දේවා නාග මෛතික පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරමරකන්තු දේශනං ආකාසත්තා චුම්මඨා දේවා නාග මෛතික පුඤ්ඤන්තං අනුමෝදිत्वा ක්ෂමාකන්තු තුමන් පරාං සබීතියෝ විවචන්තු සබරෝගෝ විනසතු මාතේ භවත්වන්තරායෝ සුඛී නිකායුකෝ භවා භවතු සබ මංගලං රක්ඛන්තු සබ දේවතා සබ බුදානුභාවෙන් සබ ධම්මානුභාවෙන් සබ සංඝානුභාවෙන් සදා සුති භවන්තු තේ දේවෝ වසතු කාලේන sasasampati hotuča, pito bhavatu lokoča, aja bhavatu dhammiko.